බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ඊළඟට තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපේ හාමුදුරුවනේ මයික්‍රෝවේව් එකකින් වතුර හරි මොන මොනවා හරි රත් කරන සිද්ධිය ධාතු මානසිකාරයෙන් පුළුවන්ද පුළුවන් පහදන්න පහදා දෙන්න සමා වෙන්න. ඔව් ඉතින් එතන එතනදී පැහැදිලි තේජෝ ධාතුවක් දැනෙන්නේ නැති නිසා වෙන්නේ නැති නිසා ඔව් දැන් අපි අපි කතා කරපු කාරණේ හරියට තේරුම් ගත්තොත් ওই ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. මොකද්ද? දැන් ආප්පේ පුච්චන්න ගින්දර දැම්මට ගින්දරෙන් නෙමෙයි ආප්පේ පිච්චෙන්නේ. ඒ ගින්දරෙන් කරන්නේ ඊළඟ පෘෂ්ඨයේ තේජෝ රූප වැඩි කරන එක. ඊට පස්සේ ඒකෙන් කරන්නේ ඊළඟට තියෙන පිටි ටික ඇතුලේ තියෙන තේජෝ රූප වැඩි කරන එක. ඉතින් මයික්‍රෝවේව් එකෙන් ඒකෙන් ගින්දරක් ගියේ නැතිවට ඒ වේව් එකෙන් අරවැ තියෙන තේජෝ රූප වැඩි කරනවා. ඉතින් වැඩි කරනකොට ඒක රත් වෙනවා. ඒක හොඳ උදාහරණයක්. මේ ගින්දරෙන් නෙමෙයි මේක රත් වෙන්නේ කියලා තේරුම් ගන්න හොඳම උදාහරණයක් ඒක. දැන් විදුලියනොත් ඒක වෙනවනේ. විදුලියනොත් ඒක වෙනවා. ඒතර විදුලියෙන් ඒක වෙන්නේ අර ඒ විද්‍යුතයෙන් මෙතන ක්‍රියාවලියක් ඇති කරනවා තේජෝ ධාතුව උත්පාදනය කරන්න. ඉතින් ඒකම ෆ්‍රිජ් එකේදී සිද්ධ වෙනවා තේජෝ ධාතුව අඩු කරන්න. ඉතින් ඒත් තේජෝ ධාතුවම තමයි. එතන තේජෝ ධාතුවේ අවම මට්ටම ඍණ මට්ටම අතන තේජෝ ධාතුවේ ධන පැත්ත වැඩි පැත්ත මතු කරනවා. ඉතින් ඒක අර වගේ වේව් එකකින් ඊළඟට විදුලියෙන් මොන පැත්තකින් හරි ඒක සිද්ධ කරනවා ඊළඟට තව සමහර වෙලාවට මේ දැන් අර ඉස්සර කාලේ ගින්දර ගත්තේ මොකද්ද මේ ගල් කැට දෙකක් එකට ගහලා ඊට පස්සේ අර ලීයක් කොහොම අතුල්ලලා අතුල්ලලා අර මේ බුරුමෙන් කරකවන්නා වගේ එහෙම අතුල්ල. ඒතර මේ හැම එකදීම කරන්නේ ඒ ඝර්ෂණයත් එක්ක හරි විදුලියත් එක්ක හරි මයික්‍රෝවේව් වලින් හරි එහෙම නැත්නම් ප්‍රකෘති ගින්දරෙන් හරි මේ මොකකින් හරි කරන්නේ ඊළඟ ප්‍රොස්ටයට යම්කිසි බලපෑමක් ඇති කරනවා ඊළඟ ඒ අවට තියෙන රූපකලාප වලට බලපෑමක් ඇති කරනවා ඒ රූපකලාප වල මේ වෙනකොට තියෙන පටවියාපෝ තේජෝ ආයෝ කියන මිශ්‍රණයේ යම් ප්‍රමාණයකට නම් තේජෝ ධාතුව තියෙන්නේ ඒ තේජෝ ධාතුව උත්සන්න උත්සන්න රූප කලාප ඇති වෙන හැටියට බලපෑමක් ඇති කරනවා ඒක ඒක හරියට තේරුම් ගත්තොත් මේ කතාව හොඳටම තේරුම් ගන්න පුළුවන් එකේ.